නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා ආලවියං විහරති ආලව කාසයක්කාස භවනේ අතකෝ ආලවකෝ යක්කෝ යේන භගවාතේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං ඒතදවෝච නික්හම සමනාති සාධාවුසෝති භගවානික්හමි පවිස සමනාති සාධාවුසෝති භගවා පාවිසි දුතියම්පිකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒතදවෝච නික්ඛම සමනාති සාදාඋසෝති භගවානික්ඛමි පවිස සමනාති සාදාඋසෝති භගවා පාවිසී තතියම්පිකෝ ආලවකෝ යක් කෝ භගවන්තං ඒතදවෝච නික්ඛම සමනාති සාධාඋසෝති භගවානික්ඛමි පවිස සමනාති සාධාඋසෝති භගවා පාවිසී චතුත්ථම්පිකෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝච නික්ඛම සමනාති නක්වාහං ආවුසෝ නික්ඛමිසාමි යං තේ කරණීයං තං කරෝහිති පඤ්හන්තං සමන පුච්චිසාමි සචේමේන භ්‍යාකරිස්සසි චිත්තං වාතේ කිපිසාමි හදයන් වාතේ පාලේසාමි පාදේසු ආගයත්වා පාරගංගායන් කිපිසාමිති නක්වාහං තං ආවුසෝ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සත්සමන බ්‍රාහ්මනියා පජාය තදේව මනුස්සාය යෝ මේ චිත්තං වාකිරෙය්‍ය හදයං වාපාලෙය්‍ය පාදේසු වාගහෙත්වා පාරගංගාය කිරෙය්‍ය අපිච ත්වං ආවුසෝ උච්ච යදා කංකසීති අතකෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං ගාථාය අජ්ජභාසී කිං සූද විත්තං පුරිසස්ස සෙට්ඨං කිං සූසුචින්නෝ සුඛමාවහාති කිං සූහවේ සාදුතරං රසානං කතං ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ටං ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති සච්ඡං හවේ සාදුතරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති කතං සුතරති ඕගං කතං සුතරති අන්නවං කතං සුදුක්ඛං අච්චේති කතං සුපරිසුජ්ජති සද්ධාය තරති ඕගං අපමාදේන අන්නවං විරියේන දුක්ඛං ආච්ඡේති පඤ්ඤාය පරිසුජ්ජති කතං සුලබතේ පඤ්ඤං කතං සුවින්දතේ ධනං කතං සුකිතින් පප්පෝති කතං මිතානි ගන්හති අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චන සෝචති සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තියා සුසුසා ලබතේ පඤ්ඤං අපමතෝ විචක්කනෝ පතිරූපකාරී දුරවා උට්ඨාතා වින්දතේ ධනං සච්චේන කිත්තිං පප්පෝති දදං මිතානි ගන්තති යස්සේතේ චතුරෝ ධම්මා සද්දස්ස ඝරමේසිනෝ සච්ඡං ධම්මෝ දීති චාගෝ සත්වේ පෙච්චන සෝචති අත්මා ලෝකා පරං ලෝකං සත්වේ පෙච්චන සෝචති ඉංග අඤ්ඤේ පිපුච්ඡාසු පුතු සමන බ්‍රාහ්මනේ යදි සච්චා දමාචාගා කන්ත්‍යාභියෝන විජ්ජති කතං නුදානී පුච්චෙයං පුතු සමන බ්‍රාහ්මනේ සෝහං අජ්ජ පජානාමි යෝචත්තෝ සම්පරායිකෝ අත්තාය වතමේ බුද්ධෝ වාසායාල විමාගමි සෝහං අජ්ජ පජානාමි යත්ථ දින්නම් මහඵලං තෝ අහං විචාරිසාමි ගාමා ගාමං පුරා පුරං නමස්සමානෝ සම්බුද්ධං ධම්මස්සච සුධම්ම තන්ති ඒවං වත්වා ආලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝචේ අභික්කන්තං භෝගෝතම අභික්කන්තං භෝගෝතම සෙය්‍යතාපි භෝගෝතම නිකුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය පටිච්චන්නං වා විවරෙය්‍ය මුල්හස්වා මග්ගං ආචික්ඛෙය්‍ය අන්ධකාරේවාත්තේල පජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තිති ඒවමේවං භෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝපකාසිතෝ ඒසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති නක්කාත්තයක් භූතානං පාපග්ගහනිවාරණ පරිත්තසානුභාවේන හන්තු තේසං උපද්දවේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා මගදේසු විහරති දක්ඛිනාගිරිස්මින් ඒකනාලායන් බ්‍රාහ්මනගාමේ තේන කෝපන සමයේන කසීභාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස පංචමත්තානි නංගල සතානි පයුත්තානි හොන්ති වප්පකාලේ අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරමාදාය යේන කසී බාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස කම්මන්තෝ තේනුපසංකමි තේනකෝපන සමයේන කසීභාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස පරිවේසනවත්තති අතකෝ භගවායේන පරිවේසනා තේනුපසංකමි උපසංකමිත්වා ඒකමන්තං අට්ඨාසි අද්දසාකෝ කසී භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං පින්ඩාය ටිතං දිස්වාන භගවන්තං ඒතදවෝච අහං කෝක්සමන කසාමි ච වපාමි ච කසීත්වා ච වපීත්වා ච භුංජාමි ත්වම්පි සමන කසාස්සු ච වපාස්සු ච කසීත්වා ච වපීත්වා ච භුංජස්සුති අහම්පි කෝ බ්‍රාහ්මන කසාමි ච වපාමි ච කසීත්වා ච වපීත්වා ච භුඤ්ජාමි තී නකෝ පනමයං පස්සාම භූතෝ ගෝතමස්ස යුගං වා නංගරං වා පාලං වා පාචනං වා බලිවද්දේවා අතච පන භවං ගෝතමෝ ඒව මාහ අහම්පිකෝ බ්‍රාහ්මන කසාමිච වපාමිච කසිත්වාච වපිත්වාච බුඤ්ජාමිති अतको कसि भारद्वाजो ब्राह्मणो भगवन्तं गाताय अजभासि कसको पटिजानासि न च पश्चाम ते कसिं कसिं नो पूज्यितो ब्रूहि यथा जानीमुते कसिं සද්ධා බීජං තපෝ වුට්ටි පඤ්ඤාමේ යුගනංගලං හිරි ඊසා මනෝ යොත්තං සතිමේ පාල පාචනං කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ යතෝ සච්ඡං කරෝමි නිදානං සෝරච්චං මේ පමෝචනං විරියං මේ දුර දෝරයිහං යෝගක්ඛේමාධිවාහනං ගච්ඡති අනිවත්තන්තං යත් ගන්්වාන සෝචති එව මේ සාකසී කට්ඨා සාහෝති අමතප්ඵලා ඒතං කසින් කසිත්වාන සබ්බ දුක්ඛා පමුච්චති අතකෝ කසී බාරද්වාජෝ බ්‍රාහ්මනෝ මහතියා කංසපාතියා පායාසං වඩ්ඩෙත්වා භගවතෝ උපනාමේසි බුඤ්ජතු භවංගෝතමෝපායාසං කස්සකෝ භවංගෝතමෝ යංහි භවංගෝතමෝ අමතප්පලං කසින් කසතිති ගාථා බිගීතං මේ අභෝජනෙයං සම්පස්සතං බ්‍රාහ්මණනේ සද්ධම්මෝ ගාතාභිගීතං පනෝදන්ති බුද්ධා ධම්මේ සති බ්‍රාහ්මණ උතිරේසා අඤ්ඤේන ච කේවලීනං මහේසින්ඛීනාසවං කුක්කුච්ච උපසන්තං අන්නේන පානේන උපට්ඨහසු කෙත්තං හිතං පුඤ්ඤ පෙක්ඛස්ස හෝති තී අත කස්ස චාහං භෝගෝතම ඉමං පායාසං ධම්මීති නක්වාහන්තං බ්‍රාහ්මන පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය යස්ස සෝපායාසෝ බුද්ධෝ සම්මා පරිණාමං ගච්ඡෙය්‍ය අඤ්ඤාත්‍ර තථාගතස්වා තථාගත ශාවකස්සවා තේන හිත්වං බ්‍රාහ්මන තං පායාසං අප්පහරිතේවා චඩ්ඩේහි අප්පානකේවා උදකේ ඕපිලාපේහිති අතකෝ කසී භාරද්වාජෝ බ්‍රාහ්මනෝ සංපායාසං අප්පානකේ උදකේ ඕපිලාපේසී අතකෝසෝපායාසෝ උදකේ පක්කිත්තෝ චිච්චිටායති චිටිචිටායති සන්දුපායති සම්පදුපායති තෙය්‍යතාපි නාම පාලෝ දිවසන්තත්තෝ උදකේ පක්කිතෝ චිච්චිටායති චිටිචිටායති සන්දුපායති සම්පදූපායති ඒව මේව සෝපායාසෝ උදකේ පක්හිතෝ චිච්චිටායති චිටිචිටායති සන්දුපායති සම්පදූපායති අතකෝ කසී භාරද්වාජෝ බ්‍රාහ්මනෝ සංවිග්ගෝ ලෝමහට්ඨ ජාතෝ යේන භගවාතේනුපසංකමි උපසංකමිත්වා භගවතෝ පාදේසු සිරසා නිපතිත්වා භගවන්තං ඒතදවෝච අභිකන්තං භෝගෝතම අභිකන්තං භෝගෝතම සෙය්‍යතහපි භෝගෝතම නිකුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය පටිච්චන්නං වා විවරෙය්‍ය මුල්හස්සවා මග්ගං ආචික්හෙය්‍ය අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තිති ඒවමේවං බෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝපකාසිතෝ ඒසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මංච බික්කු සංඝංච ලබෙය්‍යා මහං බෝතෝ ගෝතමස්ස සම්තිකේ පබ්බජ්ජං ලබෙය්‍ය උපසම්පදන්ති අලත් ඕකසී බාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං අලත්හ උපසම්පදං අචිරූප සම්පන්නෝ කෝපනායස්මා බාරද්වාජෝ ඒකෝ වූපකට්ඨෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝන චිරාත් සේවයස්සත්තාය කුලපුත්තවා සම්මදේව අගාරත්මා අනගාරියං පබ්බජ්ජන්ති තදනුත්තරං බ්‍රහ්මචරිය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාසී කීනාජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති අබ්බඤ්ඤාසි අඤ්ඤතරෝච කෝපනායස්මා භාරද්වාජෝ අරහතං අහෝසීති නක්කාතයක්ක භූතානං පාපග්ගහනිවාරණ පරිත්තසානුභාවේන හන්තු තේසං උපද්දවේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති ජේතවනේ අනාත පින්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභිකන්තාය රත්තියා අභික්කන්ත වන්නා කේවල කප්පං 제තවනං ඕබාසෙත්වා යේන භගවාතේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තිතාකෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජවාසි පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං භගවන්තං පුට්ටුමාගම්ම කිං පරාභවතෝ මුකං සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදේශී පරාභවෝ ඉති හේතං විජානාම පඨමෝසෝ පරාභවෝ ဒုတိယං භගවා බුහි කිං පරාභවතෝ මුඛං අසන්තස්ස පියා හොಂತಿ සන්තේන කුරුතේ පියං අසතං ධම්මං රෝචේති තං පරභවතෝ මුඛං ඉති හේතං විජානාම ဒုတိ යෝසෝ පරභවෝ තතියං භගවා බ්‍රූහි කිං පරභවතෝ මුඛං නිදාසීලී සබාසීලී අනුට්ඨාතාචයෝ නරෝ අලසෝකෝද මඤ්ඤානෝ තං පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම තතියෝසෝ පරාභවෝ චතුත්හං භගවා බූහි කිං පරාභවතෝ මුඛං යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගතයොබ්බනං පෞසන්තෝන භරති තං පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම චතුත්තෝසෝ පරාභවෝ පංචමං භගවා බූහි කිං පරාභවතෝ මුකං යෝ බ්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති තං පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම පංචමෝසෝ පරාභවෝ චට්ඨමං භගවා බුහි කිං පරාභවතෝ මුඛං පහූත විත්තෝ පුරිසෝ සබිරඤ්ඤෝ සබෝජනෝ ඒකෝ භුඤ්ජති සාදුනි තං පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම ඡට්ඨමෝසෝ පරාභවෝ සතමං භගවා බුහි කිං පරාභවතෝ මුඛං ජාතිත්තද්දෝ ධනත්තද්දෝ ගොත්තත්තද්දෝ චයෝ නරෝ සංඥාතින් අතිමඤ්ඤේති තං පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම සතමෝසෝ පරාභවෝ අට්ඨමං භගවා බුහි කිං පරාභවතෝ මුඛං ඉති දුත්තෝ සුරාදුත්තෝ අක්ඛදුත්තෝ චයෝ නරෝ ලද්ධං ලද්ධං විනාසේති තං පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම අට්ඨමෝසෝ පරාභවෝ නවමං භගවා බූහි හිං පරාභවතෝ මුඛං සේහි දාරේහි සන්තුට්ඨෝ වේසියාසු පදිස්සති දිස්සති පරදාරේසු තං පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම නවමෝසෝ පරාභවෝ දසමං භගවා බූහි කිං පරාභවතෝ මුඛං අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්තනින් තස්සා ඊසානසුපති තං පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම දසමෝසෝ පරාභවෝ ඒකාදසමං භගවා බුහි කිං පරාභවතෝ මුඛං ඉති සොණ්ඩින් විකිරණින් පුරිසං වාපිතාදිසං ඉස්සරියස්මින් තපාපේති තං පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම ඒකාදසමෝසෝ පරාභවෝ ද්වාදසමං භගවා බුහි කිං පරාභවතෝ මුඛං අපභෝගෝ මහතන්හෝ කත්තියේ ජායතේ කුලේ සෝච රාජ්‍යං පත්ථයති තං පරාභවතෝ මුඛං ඒතේ පරාභවේ ලෝකේ පණ්ඩිතෝ සමවෙක්ඛිය අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජතේ සිවන්ති තී නක්කතයක භූතානං පාපග්ගහනිවාරණ පරිත්තසානුභාවේන හන්තු තේසං උපද්දවේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා सावाद्धियं विहरति जेतवने अनाथपिण्डिकास आरामे अथ को भगवा पुब्बह्न समयं निवासित्वा පත්තචීවරමාදාය සාවත්හියං පින්ඩාය පාවිසිී තේන කෝපන සමයේන අග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස නිවසනේ අග්ගි පජ්ජලිතෝති ආහුති පග්ගහිතා අතකෝ භගවාසාවත්තියං සපදානං පින්ඩාය චරමානෝ යේන අග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස නිවේසනං තේනුපසංකමී අද්දසාකෝ අග්ගික භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං දුරතෝව ආගච්ඡන්තං දිස්වාන භගවන්තං ඒතදවෝච තත්‍රේව මුණ්ඩක තත්‍රේව සමනක තත්‍රේව වසලක තිට්ඨාහිති එවං වුත්තේ භගවා අග්ගික භාරද්වාජං බ්‍රාහ්මණං ඒතදවෝච ජානාසි පනතං බ්‍රාහ්මන වසලං වා වසල කරණේ වා ධම්මේති නක්වාහං භෝගෝතම ජානාමි වසලං වා වසල කරණේ වා ධම්මේ සාදු මේ භවං ගෝතමෝ තථා ධම්මං දේසේතු යතහං ඥානියං වසලං වා වසල කරණේ වා ධම්මේති තේනයි බ්‍රාහ්මන සුනාහි සාදුකං මනසි කරෝහි භාසිස්සාමිති ඒවම් බෝති කෝ අග්ගික බාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවතෝ පච්චාසෝති භගවා ඒතදවෝචේ කෝදනෝ උපනාහිච කාමක්කීචයෝ නරෝ විපන්න දිටි මායාවී සංජඤ්ඤාවසලෝ ඉති ඒකජං වා ද්විජං වාපි යෝදපානානි හිංසති යස පානේ දයානත්ති සංජඥාවසලෝ ඉති යෝහන්ති පරිරුන්දති ගාමානි නිගාමානිච නිග්ගාහකෝ සමඤ්ඤානෝ සංජඤ්ඤාවසලෝ ඉති ගාමේ වායදි වාරඤ්ඤේ යං පරේසං මමයිතං තෙයා අදින්නං ආදියති තංජඤ්ඤා වසලෝ ඉති යෝහවේ ඉනමාදාය චුජ්ජමානෝ පලායති නහිතේ ඉනමත්තිති තංජඤ්ඤා වසලෝ ඉති යෝවේ කිංචික්ඛ කම්මතා පන්දස්මින් වජතං ජනං හන්ත්වාප්කින්චික්කමාදේති සංජඥාවසලෝ ඉති යෝ අත හේතු පර හේතු දන හේතු චයෝ නරෝ සක්හි පුට්ඨෝ මුසා බ්‍රූති සංජඥාවසලෝ ඉති यो ज्ञातीनं सखानं वा दारेषु पतिदिशति सा सा सम्पियायति तञ्जन्यावसलो इति यो मातरं वा पितरं वा जिन्नकं गतयोब्बनं पहुसन्तो न भरति සංජඥාවසලෝ ඉති යෝමාතරං වාපිතරං වා භාතරං භගිනින් සයිසුං හන්ති රෝසේති වාචාය සංජඥාවසලෝ ඉති යෝ අත්තං පුච්චිතෝ සන්තෝ අනත්ත මනුසාසති පටිච්චන්නේන මන්තේති සංජඤ්ඤාවසලෝ ඉති යෝකත්වා පාපකං කම්මං මාමං ජඤ්ඤාති ඉච්ඡති යෝ පටිච්චන්න කම්මන්තෝ සංජඤ්ඤාවසලෝ ඉති යෝ වේ පරකුණං ගන්්වා බුත්වාන සුචිභෝජනං ආගතං න පටිපූජේති සංජඤ්ඤා වසලෝ ඉති යෝ බ්‍රාහ්මණං වා සමනං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති සංජඤ්ඤා වසලෝ ඉති यो ब्राह्मणं वा समनं वा बत्काले उपाठिते क्रोशेति वाचा न च देति सञ्जन्यावसलो इति असतं योध पब्रूति मोहेन पलिगुण्ठितो किञ्चिक्कं निजिगीसानो සංජඥාවසලෝ ඉති යෝචත්තානං සමුක්කංසේ පරංචමවජානති නිහිනෝසේන මානේන සංජඥාවසලෝ ඉති ප්‍රෝසකෝ කදරියෝච පාපිච්චෝ මච්චරී සටෝ අහිරිකෝ අනොත්තප්පි තංජඤ්ඤා වසලෝ ඉති යෝ බුද්ධං පරිභාසති අතවා තස්ස ශාවකං පරිභාජං ගාට්ඨං වා තංජඤ්ඤා වසලෝ ඉති යෝ වේ අනරහසන්තෝ අරහං පටිජානති චෝරෝ සබ්‍රහ්ම කේලෝකේ ඒසකෝ වසලා දමෝ ඒතේකෝ වසලා වුත්තා මයාවෝ ඒ පකාසිතා නජච්චා වසලෝ හෝති නජච්චා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ තදමිනා විජානාත යථා මේදං නිදස්සනං චණ්ඩාල පුත්තෝ සෝපාකෝ මාතංගෝ ඉති විස්සුතෝ සෝයසං පරමං පත්තෝ මාතංගායං සුදුල්ලභං අගංචුං තස්සු පට්ඨානං කත්තියා බ්‍රාහ්මනා බහු සෝ දේවයාන මාරුයිහ විරජං සෝ මහපතං කාමරාගං විරාජෙත්වා බ්‍රහ්මලෝකූපගෝ අහු නනං ජාති නිවාරේසි බ්‍රහ්ම ලෝකූපපත්තියා අජ්ජායකා කුලේ ජාතා බ්‍රාහ්මනාමන්ත බන්දුනෝ තේච පාපේසු කම්මේසු අබින්හමුපදිස්සරේ දිට්ඨේව ධම්මේ ගාරයිහා සම්පරායේච දුක්ගතින් නතේ ජාති නිවාරේති දුග්ගච්ඡා ගරහායවා නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ ඒවං උත්තේ අග්ගික බාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදවෝච අභික්කන්තං භෝගෝතම අභික්කන්තං භෝගෝතම සෙය්‍යථාපි භෝගෝතම නිකුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නං වා විවරෙය්‍ය මුල්හස්සවා මග්ගං ආචික්කෙය්‍ය අන්ධකාරේවා තේල පජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තිති ඒවමේවං බෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං තීති නක්කතයක භූතානං පාපග්ගහ නිවාරණා පරිත්තාසානුභාවේන හන්තු තේසං උපද්දවේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරානසියං විහරති ඉසිපතනේ මිගදායේ తత్ర కో భగవా భిక్ఖు ఆమంతేసి భిక్కవోతి భదంతేతి తే భిక్ఖు భగవతో పచ్చాసోసుం భగవా ఏతదవోచ තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනචිවා ලෝකස්මින් යදිදං චතුන්නං අරිය සච්චානං ආචික්කනා දේශනා පඤ්ඤ පනා පට්ඨ පනා විවරණා විභජනා උත්තානි කම්මං කතමේ සං චතුන්නං දුක්ඛස්ස අරිය සත්‍යස්ස ආටිකනා දේශනා පඤ්ඤ පනා පට්ඨ පනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ සමුදයස්ස අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධස්ස ආරිය සත්‍යස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනාපට්ඨ පනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධ ගාමිනී පතිපදා අරිය සත්‍යස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨ පනා විවරණා විභජනා උත්තානිකම්මං තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක් කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනචිවා ලෝකස්මින් යදිදං ඉමේසං චතුන්නං අරිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤ පනා පට්ඨ පනා විවරණා විභජනා උත්තානි කම්මං සේවේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ භජත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ පණ්ඩිතා භික්ඛු අනුග්ගාහකා බ්‍රහ්මචාරීණං සේයථාපි භික්ඛවේ ජනෙති ඒවං සාරිපුත්තෝ සෙය්‍යතාපි ජාතස්ස ආපාදේතා ඒවං මොග්ගල්ලානෝ සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලේ විනේති මොග්ගල්ලානෝ උත්තමත්තේ විනේති සාරිපුත්තෝ භික්ඛවේ පහෝති චත්තාරි අරිය සත්‍යානි විත්තරේන ආචික්ඛිතුං දේසේතුං පඤ්ඤපේතුං පඨපේතුං විවරිතුං විභාජිතුං උත්තානිකාතුන්ති ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ උට්ඨායාසන විහාරං පාවිසි තත්‍ර කෝ ආයස්මා සාරිපුත්තෝ අචිරපක් කන්තස්ස භගවතෝ භික්ඛු ආමන්තේසි ආවුසෝ භික්ඛවෝති ආවුසෝති කෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චාසෝසුං ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච තථාගතේන ආවුසෝ අරහතා සම්මා සම්බුද්දේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවාකේන චීවා ලෝකස්මින් යදිදං චතුන්නං අරිය සත්‍යානං ආචිකනා දේශනා පඤ්ඤ පනා පට්ඨ පනා විවරණා විභජනා උත්තානි කම්මං කතමේ සං චතුන්නං දුක්ඛාස අරිය සත්‍යාස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ සමුදයස්ස අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤ පනා පට්ඨ පනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධස්ස අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤ පනා පට්ඨ පනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරිය සත්‍යස්ස ආචිකනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත් දානී කම්මං කතමංචා උසෝ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසපි දුක්ඛා යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංඛීතේන පංචඋපාදානඛණ්ඩා දුක්ඛා කතමාචෞසෝ ජාති යතේ සංතේ සංසත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බති කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චතාවුසෝ ජාති කතමාචාවුසෝ ජරා යාතේ සංතේ සංසත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරාජීරණතා කණ්ඩිච්චං පාලිච්චං වලිත් චතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානං පරිපාකෝ අයං උච්චතාවුසෝ ජරා කතමංචාවුසෝ මරණං යාතේ සංතේ සංසත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා කන්දානං භේදෝ කලේවරස්ස නිකේපෝ ඉදං උච්චතාවුසෝ මරණං කතමාචාවුසෝ සෝකෝ යෝකෝ ආවුසෝ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ඨ ටස්ස සෝකෝ සෝචනා සෝචිත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චතාවුසෝ සෝකෝ කතමාචාවුසෝ පරිදේවෝ යෝකෝ ආවුසෝ අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවිත්තං පරිදේවිත්තං අයං වුච්චතාවුසෝ පරිදේවෝ කතමංචාවුසෝ දුක්ඛං යංකෝ ආවුසෝ කායිකං දුක්ඛං කායිකං අසතං කාය සම්පස්සජං දුක්ඛං අසතං වේදයිතං ඉදං උච්චතාවුසෝ දුක්ඛං කතමංචාවුසෝ දෝමනස්සං යං කෝ ආවුසෝ චේතසිකං දුක්ඛං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චතාවුසෝ දෝමනස්සං කතමෝචාවුසෝ උපායාසෝ යෝකෝ ආවුසෝ අ්‍යතරං්‍යතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අ්‍යතරං්‍යතරේන දුක්ඛධම්මේන පුට්ඨස්ස ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපායාසිතත් තං අයං උච්චතාවුසෝ උපායාසෝ කතමංචාවුසෝ යම් පිච්ඡංන ලබති තම්පි දුක්ඛං ජාති ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති අහෝ අතමයං න ජාති ධම්මා අස්සාම නච වතනෝ ජාති ආගච්ඡේයාති නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පි ඡං න ලබති තම්පි දුක්ඛං ජරාදම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති අහෝ වතමයං න ජරා ධම්මා අස්සාම නච වතනෝ ජරා ආගච්ඡේයාති නකෝ පනේතං ඉච්ඡා චාය පත්තබ්බං ඉදම්පි යම්පි චං න ලබති තම්පි දුක්ඛං ව්‍යාධි ධම්මානං ආවුසෝ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අහෝ වතමයන් න ව්‍යාධි ධම්මා අස්සාම නච වතනෝ ව්‍යාදි ආගච්ඡේයාති නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම් පියම් පිච්ඡං නලබති තම් පිදුක්ඛං මරණ ධම්මානං ආවුසෝ සත් තානං ඒවං ඉච්ඡා උපජ්ජති අහෝ වතමයන් මරණ ධම්මා අස්සාම නච වතනෝ මරණං ආගච්ඡේයාති නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පි චං ලබති තම්පි දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාස ධම්මානං ආවුසෝ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අහෝ වතමයන්න සෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාස ධම්මා අස්සාම නච වතනෝ සෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාස ආගච්ඡේයුන්ති නකෝපනිතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පි චං නලබති තම්පි දුක්ඛං කතමාචාවුසෝ සංකිත්තේන පංචුපාදානක්ඛන්දා දුක්ඛා සෙය්‍යතිදං රූපූපාදානක්කන්දෝ වේදනූපාදානක්කන්දෝ සංඥූපාදානක්කන්දෝ සංකාරූපාදානක්කන්දෝ විඤ්ඥානූපාදානක්කන්දෝ ඉමේ උච්ච චන්තාවුසෝ සංකිත්තේන පංචුපාදානකන්ධා දුක්ඛා ඉදං උච්චතාවුසෝ දුක්ඛං අරිය සත්‍යං කතමංචාවුසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායං තණ්හා පොනෝ භවිකා නන්දි රාග සහගත තාත්‍ර තාත්‍රාභිනන්දිනි සෙය්‍යතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං උච්චතාවුසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං කතමං චාවුසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝතස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්ති අනාලයෝ ඉදං උච්චතාවුසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කතමංචාවුසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෙය්‍යතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කතමාචාවුසෝ සම්මාදිට්ඨි යං කෝ ආවුසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං වුච්චතා උසෝ සම්මාදිට්ඨි කතමාචා උසෝ සම්මා සංකප්පෝ නික්කම්ම සංකප්පෝ අභ්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චතාවුසෝ සම්මා සංකප්පෝ කතමාචාවුසෝ සම්මාවාචා මුසාවාදාවේරමනි පිසුනාවාචාවේරමනි පරුසවාචාවේරමනි සම්පප්පලාපාවේරමනි අයං උච්චතාවුසෝ සම්මාවාචා කතමාචාවුසෝ සම්මාකම්මන්තෝ පානාතිපාතාවේරමනී අදින්නාදානාවේරමනී කාමේසු මිච්ඡාචාරාවේරමනී අයං උච්චතා උසෝ සම්මා කම්මන්තෝ කතමාචා උසෝ සම්මා ආජීවෝ ඉදා උසෝ අරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිකං කප්ප වේති අයං උච්චතා උසෝ සම්මා ආජීවෝ කතමාචා උසෝ සම්මා වායාමෝ ඉදාවුසෝ භික්කු අනුපන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති අනුපන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති uppannānaṁ කුසලානං ධම්මානං ටිතියා අසම්මෝසාය බියෝභාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති අයං උච්චතාවුසෝ සම්මාවායාමෝ කතමාචාවුසෝ සම්මාසතිී ඉදාවුසෝ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජාදෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය ලෝකේ අභිජ්ජා දෝමනස්සං අයං උච්චතාවුසෝ සම්මා සති කතමාචවුසෝ සම්මා සමාධී ඉදාවුසෝ භික්කු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහරති විතක්ක විචාරානං උපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං දුතියාජ්ජානං උපසම්පජ්ජ විහරති පීතියාච විරාගා උපේක්ඛකෝච විහරති සතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචික්කන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරීති තතියඥානං උපසම්පජ්ජ විහෙරති සුඛාත්සච පහනා දුක්ඛාත්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං ආත්තගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චතාවුසෝ සම්මා සමාධි ඉදං වුච්චතාවුසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං තථාගතේන ආවුසෝ අරහතා සම්මා සම්බුද්දේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවාකේන චිවා ලෝකත්මින් යදිදං ඉමේ සංචතුන්නං අරිය සත්‍යානං ආචිකනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මන්ති ඉදම වෝචායස්මා සාරිපුත්තෝ අත්තමනාතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස වාසිතං අභිනන්දුන්ති නක්ඛත යක භූතානං පාපග්ගහනිවාරණ පරිත්තාසානුභාවේන හන්තු තේසං උපද්දවේ